නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කන්ති පාරමිතාව තුළින් සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී කියන සික්ඛාපදය ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක. අපි දන්නවා මේ සුරාමේරය කියලා කියන්නේ මේ මත්පැන් පානය. එහෙම නැත්නම් මත් වෙච්ච දේවල් මේ කයට එකතු කරනවා. මේ කය මත් කරනවා. සිත මත් කරනවා කියන ඒ සංකල්පයට තමයි මේ ශික්ෂා පදය මේ තථාගතයන් වහන්සේ පනවලා තියෙන්නේ. සුරාමේරේ මජ්ජපමා දත්තානා කියන ශික්ෂා පදය මේ ලෝකයේ මේ සෑම සත්‍යයකටම ගොඩාක් වැදගත් ශික්ෂාවක්. ඒ නිසා තමයි මේ සෑම තථාගතයන් වහන්සේලා නමක්ම මේ සුරාමේරයේ කියන ශික්ෂාපදයේ ටිකක් දැඩි ලෙස පනවනවා. මොකද්ද මේ මත්වීම ඇති වුණාම මේ මෝහය ඇති වෙනවා. එහෙම නැත්නම් අවිද්‍යාව පහළ වෙනවා. මේ පටිච්ච සමුපාදයේ ආරම්භයේ තියෙන්නේ මේ මෝහය තුලින්, මුලාව තුලින්. එහෙනම් මේ මුලාවේ නිර්මාත්‍රය එහෙම නැත්නම් මව තමයි මේ සුරාව කියන එක. එහෙනම් මේ සුරාමේරේ මජ්ජපමා දට්ටානා කියන සික්ඛාපදය යම්කිසි තාපසයෙක්ගේ භාවනා යෝගියෙක්ගේ කමඨාන් යෝගියෙක්ගේ කැඩෙනවා නම් එයාට ගොඩාක් දුරට ප්‍රඥාවට සමවදින්න පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් තමන් වඩන කමඨාන නිවැරදි ලෙස තේරුම් ගන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් මේ කන්ති පාරමිතා වඩන භාවනා යෝගියා තමන්ගේ සිත දිහා බලනවා සිතින් හැම තැනින්ම කාන්තිය වඩනවා. ඒ කාන්තිය වඩන හැම මොහොතක් තුළම මේ භාවනා යෝගියාට තේරෙනවා සමහර වෙලාවට සීය පවතිනවා. සමහර වෙලාවට සිය පවතින්නේ අනන්ත අප්‍රමාණ සිත විවිධ අරමුණු ඔස්සේ ගලාගෙන යනවා. මම මේ ඉවසීම ප්‍රගුණ කරනවායි කියන මතකේ පවා අනන්ත අප්‍රමාණ මතකෙන් නැති වෙනවා, අහිමි වෙනවා. මෙන්න මේ කාරණාව තේරෙනකොට මේ භාවනා යෝගින් කල්පනා කරනවා ඇයි මට මේ කන්තිය හරියට පුරන්න බැරි? දවස පුරාවටම සතර ඉරියව්වෙන් මට මේ කන්ති පාරමිතාව වඩන්න බැරි හැයි. හැම මොහොතක් ගානේ මේ පාරමිතාව අමතක වෙන්නේ හැයි. මගේ සීය අසීය බවටපත් වෙන්නේ හැයි කියන මේ කාරණාව පිළිබඳව ගවේෂණය කරලා බලනකොට මේ භාවනා යෝගින්ට පුංචි කාරණාවක් තේරෙනවා. මට අවිද්‍යාව පාළ වෙනවා නෙමෙයි. මට මගේ කමඨාන අමතක වෙනවා නෙමෙයි. අරමුණු වෙනස් වෙනවා නෙමෙයි. මේ ආයතන වලින් මොකද්ද මත්වීමක් තියෙනවා මෝහයක් තියෙනවා ඒ මෝහය නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක් තමයි මේ අවිද්‍යාව එහෙනම් මේ අවිද්‍යාවට හේතු වෙච්ච මෝහය මොකද්ද කියලා බලනකොට මේ භාවනා යෝගින්ට තේරෙනවා අපි මේ ලෝකෙ දිහා දකිනකොට අනේ ලස්සනයි කියලා ඒ ලස්සනට මත් වෙනකොට අන්න ඒ මත් වීමද මෝහයක් නෙමෙයිද යමක් අපි දකින්නකොට ඒක ඒක නිසා තෘෂ්ණාවකට ගත්තාම දැන් තෘෂ්ණාවෙන් මත් වෙන්නේ නැද්ද? දැන් ඒ මෝහය නිසා නේද අවිද්‍යාව පහළ වුනේ. යමක් දකින්නකොට රාගයෙන් මත් වෙනකොට දැන් ඒ රාගයෙන් මත් වීම මුල් කරගෙන දැන් අවිද්‍යාව පහළ වෙන්නේ නැද්ද? එහෙනම් කමඨාන පවතින්නේ කොහමද? කමඨාන විනාඩියක් දෙකක්වත් ඉන්නේ නැහැ. ටක් ගාලා අර ඇසෙන් මොනවාරිදක් පිනවන්න ගියාම මත්වීම කටගත්ත ගමන් ඒ මත්වීම කරනකොටගෙන මුලාව මතුවෙනවා. මතුවෙච්ච ගමන් අර 100 ගියා. දැන් එක අරමුණක ඉන්න විදියකුත් නැහැ. 100 පවත්තන්න විදියකුත් නැහැ. කන්තිය වඩන්න විදියකුත් නැහැ. එහෙනම් මේ භාවනාව කැඩෙන ක්‍රමවේදය භාවනාව නොපවතින ක්‍රමවේදය එක අරමුණක Tamanට පීතිලා ඉන්න ඒ දුර්වලකම් මොකද්ද කියලා බලනකොට මේ භාවනා යෝගියන්ට බොහොම පෑදිලිව පේන කාරණාව තමයි මේ හැම කාරණාවකටම හේතු වෙච්ච තැනක් තියෙනවා. තාම මන් තුළ මෝහය තියෙනවා. මෝහයට හේතු වෙච්ච මත්වීම, මත් වෙන ක්‍රමවේදය තියෙනවා. ඒ හේතුව නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම ඇති උනේ කියන මේ ධර්මතාවය තේරෙනවා. අපේ ජීවිතවල අපි සාමාන්‍ය දෛනික ජීවිතය අරන් බලනකොට අනන්ත අප්‍රමාණ සුරාපානය කරන්නේ නැද්ද? මේ කාරණාව කතා කරනකොට අපිට හිතෙනවා කවදාවත් බීලා නැහනේ. ජීවිත කාලේ පැවිදි වෙච්ච දවසේ ඉඳලා ඉඹලවත් බලුවා නැහනේ. කොහොමද මේ චෝදනාවට මං එකඟ වෙන්නේ? මජ්ජ පමාදත්තානා කියලා කියන්නේ මත් වෙනවා නම් එහෙම නැත්නම් ප්‍රමාද වෙනවා නම් නිවනට ප්‍රමාද වෙන හේතු හැම එකක්ම සුරාව අපි මොනවාරි දෙයක් දැකලා හැයිලා දැනිලා හැංගිලා සිතලා මත් වෙනවා නම් Tamange ජීවිතයේ Taman ඉන්න වර්තමානය අමතක කරනවා නම් මත් වීමක් නෙමෙයිද අන්න මේ කාරණාව දැනගත්තාම මේ මෝහය අටගත්ත නිසා තමයි මේ අවිද්‍යාව පාලෝනේ අවිද්‍යාව නිසා තමයි කමඨාන කැඩුනේ කියන එක භාවනා යෝගින්ට තේරෙනවා එහෙනම් අපිත් අපේ ජීවිතවල යමක් දැක්කාම ඒක ලස්සනයි කියලා මත් වෙනවා නම් දැන් සුරාව අපි පානය කරනවා. යමක් දැක්කාම අපිට පටිගයක් ඇති වෙනවා නම් දැන් ගැටීමෙන් අපි මත් වෙනවා. තරාව ඇති වෙච්ච ගමන් අපි දැන් වෛරයෙන් මත් වෙන්නේ නැද්ද? වෛරයෙන් මත් වුණාම අම්මා තාත්තා අපට පේන්නේ නැහැ. මරලා මිසක් අපි නවතින්නෙත් නැහැ. ඇයි? gedara බඩු මුට්ටු පොඩි කරන ගියෝ අපි දැකලා නැද්ද? Tamanගේ දරුවා පොලේ ගාපු ඒ දෙමව්පිය අපි දැකලා නැද්ද? තාත්තට පීයෙන් අනපු දරුවා අපට මුණ ගැහිලා නැද්ද? අනන්ත අප්‍රමාණ මේක වෙන්නේ මත්වීමෙන් නේද? කුමක් නිසා මත් වුණාද? द्वේෂයෙන් මත් වුණා, වෛරයෙන් මත් වුණා, පලිගැනීමෙන් මත් වුණා. සුරාව ගත්ත කෙනාටයි මෙයාටයි අතර තියෙන වෙනසක් තියනවාද? කිසිම වෙනසක් නැහැ. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම මම මත්පැන් පාවිච්චි කරලා නැහැ. මම මත්පැන් පානය කළා නැහැ කියලා අපි කොච්චර කිව්වද අපි ඉතට එකඟව නෙමෙයි ඒක කියන්නේ අනන්ත අප්‍රමාණ මත්වීන් අපි තුල තියෙනවා මෙන්න මේ භාවනා යෝගින් මේක තේරුම් ගන්න ඕනේ මම කොපමණ සුරාවෙන් ඈත් වෙලා හිටියත් ඒ ශික්ෂාපදේ මං කවදාවත් කඩලා නැහැ කියන මාන්නෙන් ඉතුවක්කාරකමෙන් මං හිටියත් හැම මොහොතෙම කැඩෙනවා ඇයි මම ಗುಣධර්ම වලින් වැඩි අනිත්යට සාපේක්ෂව මම හොඳට සිල් රැකගෙන ඉන්න කෙනෙක් මම පෝය කරනවා මේ මේ ඇවත් වලට මම විනය කර්ම කරනවා මම බොහොම පිරිසිදු කෙනෙක් කියන ඒ මාන්නයෙන් මත් වෙලා නැද්ද ඒ උණගුකමෙන් මත් වෙලා නැද්ද ඒ ආංකාරකමෙන් ඉතුවක්කාරකමෙන් මත් වෙලා නැද්ද අර වැරදි වලට ඇවත් දැසන්නේ නැති කෙනා අනේ මං දුස්සීලයා මගේ කිසිම ගුණයක් නැහැ කියලා කියන කෙනා කොච්චර සීයෙන් ඉන්නවද එයා වර්තමානයේ තමකම තේරුම් අරගෙන ඉන්නවා මෙයාගේ අඩුපාඩු ලක්ෂයක් විතර තියෙනවා. ඒ මදිවට ඒ මාන්නී තුවක්කාරයේ උඩඟු ආංකාරයකුත් තවත් අදාගෙන ඉන්නවා. තවත් මිත්‍යා දෘෂ්ටියකට මුලා වෙලා ඉන්නවා. ඒත් එයා හිතාගෙන ඉන්නවා මන්තරන් සිල්වත් කෙනෙක් නෑ. මං පිළිවෙලට මේ වත්තිකයි විනය කර්ම ටික හරියට කරනවායි කියලා. එහෙම දෘෂ්ටිවල ඉන්නේ නැද්ද? එහෙනම් මේ සුරාමේරය කියලා කියන එක ඇත්තටම මත්පැන් පානය කිරීම භෞතික අපි ගත්තත් මේක ලෝකෝත්තරව ගත්තාම මත්වෙන ක්‍රමවේද හයක් තියෙනවා. එහෙනම් පළවෙනි ක්‍රමවේදයෙන් අපි දැක්කා මේ ඇසෙන් අනන්ත අප්‍රමාණ අපි මත් වෙනවා. අපේ වැඩිහිටිභාවයට, අපේ උපසම්පදා සීලයට අපි මත් වෙන්නේ නැද්ද? අපිට ලැබිලා තියෙන මේ භික්ෂුභාවයට මිනිස්සු ගරු කරනවා, වන්දනා කරනවා. ඒ ඒ මාන්නයට අපි මත් වෙලා නැද්ද? එහෙනම් මම තාපසයෙක් මං ගුණධර්ම වඩනවා මං භාවනා යෝගී කෙනෙක් මම ආරණ්‍ය වාසී කියලා අනිත් පන්සල්වල ස්වාමින්වහන්සේලා එලා දකින්නකොට මේ නිසා මේ ආත්මගරුත්වය තුළින් අපි මත් වෙලා නැද්ද තමකම වටිනාකම දීලා ඒක තුලින් මත් වෙලා නැද්ද? අන්න මේ විදියට ජීවිත කාලෙම අපි සුරාපානය කරගෙන තමයි ඇවිදලා තියෙන්නේ. අපිට තවත් වචනයක් කියනවා නම් අපි උදේ ඉඳලා රෑ වෙනකම් බිබී හැවිදින බීබද්දේ කියලා කිව්වා නම් බොහොම නිවැරදි. හේතුව රාගෙන් මත් වෙනවා, ලෝභයෙන් මත් වෙනවා, පටිගෙන් මත් වෙනවා. අපි ළඟ තියෙන ಗುಣධර්ම වලට අපි මත් වෙනවා. අපේ තපස්කමට මත් වෙනවා. අපිට තියෙන විවේකෙත් අපි මත් වෙනවා මේ විදියට අපි ගත කරන සෑම මොහොතක් තුළම මත් වීමකුත් අපිත් එක්ක ප්‍රගුණ වෙමින් පවතිනවා මෙන්න මේ කාරණා වටා ගත්තා මේ භාවනා යෝගියා කල්පනා කරනවා මාර ප්‍රඥා මේක මෝහය නිතරම ප්‍රගුණ කරමින් සිඳලා තියෙන්නේ මත්වි මම මේ ජීවත් වෙලා තියෙන්නේ මානකමත් එක්ක සුරාවකුත් මං අරගෙන තියෙනවා තවත් කොතනද මට වැරදිලා තියෙන්නේ කියලා බලනකොට කන් වලට ඇයෙන ශබ්ද වලින් අපි මත් වෙන්නේ නැද්ද මීරි කටහඬකින් යමක් ඇහෙනකොට අපි ඒ ශබ්දයට මත් වෙන්නේ නැද්ද මට මතකයි ඒක උපාසක මහත්තයා බණහාලා බොහොම ශ්‍රේෂ්ඨයි කියලා සාදු කියනවා. බණ ඉවර වෙනකම් ආයෙකට පස්සේ උපාසක මහත්තයා බණ බොහොම සන්තෝෂයෙන් පෑදිලා ඇව්වයි කියලා මට පෙනුණා. මොනවද ආගත්තේ? අනේ අපේ හාන්දලේ මොකවත් මට මතක නෑ. ඒ කටහඬ හරි ලස්සනයි. ඒ මෑනියෝ කෙනෙක්ගේ බණ කියන්නේ. එතකොට මේ ආලා තින්නේ බණ නෙමෙයි. අර කටහඬට මත් වෙලා දැන් ඒක තුලින් එයා මෝහයක් නෙමෙයිද වඩලා තියෙන්නේ. එහෙනම් සින්දුවාන නැච්ච ගීත වාදිත කියන ඒ ශික්ෂාව කඩන හයත් ගොඩාක් දුරට ඒ පද රචන නෙමෙයි හාන්නේ ඒ මීරි කටහඬට මත් වෙනවා එහෙනම් තපස්වරු වනාන්තරේ ඉඳගෙන කුරුල්ලන්ගේ කටහඬට මත් වෙනවා නම් සත්තුන්ගේ ඒ ඌකීමට මත් වෙනවා නම් දැන් ඒක තුලිනුත් එයාට මත් වීමක් ඇති වෙලා නැද්ද සුරාව පානය කළා නැද්ද එහෙනම් අපිට බයිනකොට නිඳා කරනකොට අපහාස කරනකොට අගෞරව කරනකොට දැන් වෛරයෙන්මත් වෙන්නේ නැද්ද? ద్వේෂයෙන්මත් වෙන්නේ නැද්ද? පටිගෙන්මත් වෙන්නේ නැද්ද? අනේ මට මේම කළා මට මේ විදිහට අපහාස කළා මං ගහනවා බෙල්ල ගැලවිලා යන්න කියලා මේ විදිහට වෛරයෙන් අපි මත් වෙන්නේ නැද්ද? පරිගැනීමෙන් මත් වෙන්නේ නැද්ද? එහෙනම් අපේ ජීවිත කාලය පුරාම කන් වලට ඇයෙන ශබ්ද වලින් අපි මත් වෙන එක විතරනේ කරලා තියෙන්නේ. සෑම શબ્දයක් තුලින්ම මෝහයක්නේ ප්‍රගුණ කරලා තින්නේ. එහෙම එම්නම් කොහොමද පැය 24ම 100 පවත්න්නේ? අපි හිතාගෙන ඉන්නවා මගේ 100 මේ ටිකක් පවතින ටිකක් කැඩෙනවා නෑ. හැම තිස්සෙම කැඩෙනවා. මේ තරම් මත් වෙනවා නම් මොන 100ක්ද මේ සිතට? එහෙනම් ඉස්සෙල්ලාම මත් වෙන එක නවත්තන්න එපා. සීකල්පනාවෙන් ඉන්න. ඒ මෝහයෙන් අයින් වෙන්න එපා. එතකොට නේද විද්‍යාපත්‍ය සංකාරපත්‍ය විඥානපත්‍ය නාම රූපපත්‍ය සලායතන පාළ වෙන්නේ. ඒ පාළ වෙන සලායතන හැම එකක්ම පාළ වෙලා තියෙන්නේ විද්‍යාවෙන් නම් දැන් සම්පූර්ණ සීලය ඒකේ උපාදානය වෙලා නේද? දැන් තින්නේ සම්පූර්ණම අසීය. ඒකට හේතුව තමයි මේක පටන් අරන් තින්නේ අවිද්‍යාපච්ච සංකාරපච්ච විඥානපච්ච නාමරූපපච්ච සලායතන. එහෙනම් මේ ආයතන හයේම තියෙන අවිද්‍යාව එහෙනම් සීය පවතින විදියක් නැහැ. යම් කිසි කෙනෙක් සිහිය පවතිනවායි කියලා කිව්වම අපි දන්නවා සිහිය කියන්නේ එක මොකද්ද කියන එකට තේරිලා නැහැ. සිහිය තාම අඳුනගෙන නැහැ. සිහිය පැවතුනාද නැද්ද කියලා එයාට තේරුම් ගන්න ප්‍රඥාව පාළ වෙලා නැහැ. ඒ නිසා සිහිය පැවතුනායි කියලා කියන කමන්නේ අදට සාපේක්ෂව අපි අනුමත කරනවා. කාලයක් යනකොට තේරෙනවා තමන් මේ දානේ වළඳනකොට ඒකේ රසවලට මත් වෙන්නේ නැද්ද ප්‍රමාණයට වඩා ගන්නකොට අනේ දැන් උදේ එක වේලයි ගන්නේ එහෙනම් දවල්ටත් නෑ රාටත් නෑ එත උදේ වෙනකන් ඉන්න ඕනේ කියලා දවල්ටත් එක ගනවා දැන් ඒ ගන්න ආහාරය ඒ ගත්ත ප්‍රමාණය දැන් බලන්න අපි ප්‍රමාණය ඉක්මවලා නැද්ද එහෙනම් එක වේලකට ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා අමාරුවෙන් අමාරුවෙන් මේ බඩවැල් දිගේ මේ කැම ටික පුරවනකොට ඒ කියන්නේ අපි දවල් ගත්තා සමානයි වේල් දෙකටම අරගෙන මදිවට රැටත් අරගෙන සමහර ස්වාමීන් වහන්සේලා වළඳනකොට දවල් දානේ අරගෙන ඉවරයි. දැන් සෑයමටපත් වෙලා ඉවරයි. නමුත් රාත්‍රී කාලේ මොකවත් නැහනේ. ඒට උදේ වෙනකම් මුළු රාත්‍රියම ඉන්න පාය. ඒ නිසා රාටත් එක දානේ ගන්නවා. අරන් තින්නේ 12ට කලින් නමුත් විකාලේ කැඩිලා. හේතුව දවල් වෙනුවෙන් අරන් තිනවා. එහෙනම් දවල් වෙනුවෙන් ගත්තාම දවල් දාණයට එක සමානයි. උදේ වෙනුවෙන් ගත්තාම උදේ දාණයට සමානයි. රැයට මොකවත් නැහැ. රැ වෙනුවෙන් කියලා ගත්තාම දැන් ඒක විකාලයට සමාන නැද්ද? එහෙනම් අකාලය ගන්නවා. එහෙම නැත්නම් નિયમિત කාලය ගන්නවා. ඒ නියම කාලය ගන්නකොට අපි අකාල දානයක් බවට පත් කරගෙන 12ට කලින් සම්ප්‍රදායට අනුව ගන්නවා. ඒක නීත්‍යානුකූල විනයට අනුව ගන්නවා. ඒ විනයට පටහැනි දානයක් කරගෙන නැද්ද? එහෙනම් අපි යම් කිසි දෙයක් ආවල් වෙලාවට කියලා ගන්නවා නම් ආවල් මොහොතට කියලා ගන්නවා නම් ඒක මේ මොහොතට අයිති නෑ ඒක අයිති ඒ මොහොතට කෙසල්ගඩි පාක් තියලා මේක ලොකු ස්වාමීන් වහන්සේට මේක ආවල් ස්වාමීන් වහන්සේට මේක පොඩි ස්වාමීන් වහන්සේට මේක ආගන්තුක ස්වාමීන් වහන්සේට කියලා නම් කරනවා නම් ඒ නම් කරපු ඒ කෙසල්ගඩි ඒ ඒ ස්වාමීන් වහන්සේලාට අයිති නේද එහෙනම් මේක රෑ වෙනුවෙන් ගත්තා මේක කොහොම දවල් දානයක් වෙන්නේ ඒක රෑ දානයක් නේ මේක මධ්‍යම රාත්‍රියට කියලා හිතාගත්තාම රාත් 30 බඩගිනි ඇදුණා 12ට විතර බඩගිනි ඇදුණොත් කියලා ගත්තාම මේක කොහොම දවල් දාන වෙන්නේ මේක මධ්‍යම රාත්‍රියට ගත්ත දානයක් නේද එහෙනම් ජීවිත කාලෙම අපි මේ බත් මතේ කියලා හොඳට වළඳලා උස්ම ගන්න බැරිව උඩුබෙලිය අතර පෙරලා ඕම වැටලෙනවා පය ගානක්. දැන් මත්තන් බෝතලයක් විතර බීලා පාරේ වැටලා ඉන්න මිනිස්සෙකුට සමාන නැද්ද අපි? හිටගෙන ඉන්න බෑ භාවනා වෙන්න බෑ පරියන්කෙන් ඉන්න බෑ හෑනුන් යනවා නිකම්ම හැලවෙන ඇයි බත් වළඳලා වැඩි දාහනේ බඩවැල් දිගේ පුරෝල වැඩි. ඒකේ ඇතිවෙච්ච මත්ග්‍රම කොච්චරද කියලා කිව්වොත් ඇවිද ගන්න බෑ, ඉතගෙන ඉන්න බෑ, කතා කරන්න බෑ, බන හැෙන්නේ ඒ තරම් කන් වලට අගුල් වැටිලා අත් දෙක නිකම් පිය වෙනවා. එක මොහොතක්වත් සීයෙන් ඉන්න බෑ. ඒ තරම් කලන්ත වාගේ. එනම් සුරාව අර ඒ මත්පැන් ටික අරක්කු ඒ වලින් අපි ගත්තාම ඒ ඇති වෙන ඒ මානසික ස්වභාවය කායික ස්වභාවය දැන් අපට ඉමි වෙලා නේද එහෙනම් අපි සුරාමේරය කරන මිනිසුන්ට බයිනවා. දැන් අපිට බයින්න තියෙන අයිතිය මොකද්ද? අපිත් ඒ වාගෙමනේ හොඳට බත් ටික වළඳලා එහෙම නැත්නම් වැඩිපුර මේ දානේ අරගෙන අපි මේ මත්වේවි ඇවිද ඇවිද යනවනම් කකුල් පැටලෙනවනම් එක ඉරියව්වක ඉන්න බැරි නම් වැටිච්ච ගමන් ඒම උඩ බලාගෙන ඉන්නවනම් කතා කරගන්න පණ නැත්තම් දැන් අපිට යාට අතර තියෙන වෙනස මොකද්ද එහෙනම් මේ තපස්වරුන්ගේ අවිද්‍යාව වැඩි වෙන්න හේතුවක් තමයි මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන වලින් අට ගන්නා වූ මේ මත්ති මේව නැත්තම් ඒක නිසා අට ගන්න මෝහය මේ මෝහයෙන් උනත් මත්ීමෙන් නිසා උනත් අටගන්නේ එකම එක ධර්මතාවයයි අවිද්‍යාව කියන ධර්මතාවය අවිද්‍යාව අටගත්ත ගමන් අවිද්‍යාවෙන් අවිද්‍යා සංස්කාර ඇති වෙනවා අවිද්‍යා සංස්කාර වලින් විඥාන අට ගන්නවා ඒ විඥාන වලින් අවිද්‍යා නාම රූප අට ගන්නවා ඒ අවිද්‍යා නාම රූප වලින් අට ගන්න කියන්නේ අවිද්‍යා අසකන දිවනාසය සමසිත අවිද්‍යා සලායතන අවිද්‍යා සලායතන වල කොච්චර 100 පීඨවවත් 100 පීඨන්නේ 80මයි පීඨන්නේ කොච්චර විද්‍යාව පුරුදු කළත් අවිද්‍යාවමයි වැඩෙන්නේ හේතුව විද්‍යාව වැඩෙන්න විද්‍යාවෙන් ආයතන තියෙන්න එපාය මඩ වතුරේ මොනතරම් දේවල් හේදුවත් ඔක්කොම මඩ වලින් නේද හේදෙන්නේ මඩ තැවරෙනවා නේද එහෙනම් ලුණු අධික කෑම මොනතරම් පරිස්සමෙන් ගත්තත් ටිකක් ගත්තත් වැඩියෙන් ගත්තත් ලුණුම නේද දැනෙන්නේ ඇඹුල් වැඩිපුර තියෙන කෑම පොඩ්ඩක් ගත්තාත් වැඩිපුර ගත්තාත් ප්‍රමාණ ප්‍රමාණය කොච්චර වෙනස් කළාත් ලුණුම නේද දැනෙන්නේ ඇඹුල්ම නේද දැනෙන්නේ එහෙනම් පැණි රස දේවල් පොඩ්ඩක් ආවත් ගොඩක් ආවත් දෙකෙම දැනෙන්නේ පැණි රස මිසක් වෙන මොනවද එහෙනම් අපේ සිටිවිලි වල තියෙන්නේ අවිද්‍යාව නම් ඒ චෛතසික වල නිර්මාණය වෙච්ච ආයතන වල තියෙන අවිද්‍යාව නම් විද්‍යාව කවදාවත් තියෙන්න විදියකුත් නැහැ. විද්‍යාව පුරුදු කරන්න විදියකුත් නැහැ. එහෙනම් මේ කියන මත්වීම නිරෝධ කරන්නට ඕනේ. මේ කියන මෝහය අයින් කරන්නට ඕනේ. විද්‍යාවෙන් ආයතන 6 හැදෙන්නට ඕනේ. එහෙම වුණොත් අපි විද්‍යාව වඩන්නේ විද්‍යාවෙන් ඒ ආයතන නිකම් පීටනවා. අපි මොකවත් මේ 100 පුරුදු කරන්නේ 100 නිකම් පුරුදු වෙනවා පුහුණු වෙනවා නිකම් 100 පවතිනවා එහෙනම් අපි දැනගත්තා මේ කතා කරන වචනවල මේ ප්‍රශ්නේ තියෙනවා. අපි වෛරයෙන් කතා කරනකොට වෛරයෙන් මත් වෙනවා. අපි द्वේෂයෙන් කතා කරනකොට द्वේෂයෙන් මත් වෙනවා. පරිගැනීමෙන් කතා කරනකොට පරිගැනීමෙන් මත් වෙනවා. අපි ළඟ තියෙන ಗುಣ කතන කරනකොට ආත්ම වර්ණනා කරනකොට මාන්නෙන් මත් වෙන්නේ නැද්ද? ඊතුවක්කාරකමෙන් උඩඟුකමෙන් මත් වෙන්නේ නැද්ද? වචන වලින් සුරාව පානය කරනවා. සමහර අය කැමති තමන්ගේ ආත්ම වර්ණාව කියන්න. ඒගොල්ලෝ කියන ආවල් තන මල්ලාසනේ මම නැදුවේ. ආවල් චෛත්‍යයේ මම තමයි ගඩොල් පූජා කළේ. ආවල් තන ටැංකිය මම තමයි හැදුවේ. ආවල් සේනාසනේ කුටියක් ඇදුවා ලක්ෂ 15ක් ගියා. නියමෙට මේ කුටිය ඇදුවා මේ විදිහට ඇදුවේ කියලා තමන් මේ හදලා ඉවර වෙලා අවුරුදු 3 4 5 ගිහිල්ලා තාම ඒවා කිය කිය ඒ පින්තූර පෙන්න පෙන්න ඒ වීඩියෝ පටි දදා බල බල සන්තෝෂ වෙනවා නම් එයා මොනතරම් ඉතුවක් කරකම මාන්නයක් උඩඟුකම තණ්හාවකින් මත් වෙලාද? එහෙනම් මොනතරම් ලෝභයෙන් ලෝභයෙන් එයා මත් වෙලාද? එහෙනම් මේ විදිහට අපේ ජීවිත කාලය පුරාවටම අපි ඇස්වලින් මත් වුණා, සුරාව පානය කළා, කන් වලින් මත් වුණා, සුරාව පානය කළා, වචන වලින් මත් වුණා, සුරාව පානය කළා, රස වලින් මත් වුණා, සුරාව පානය කළා, ගන්ධේනොත් මත් වුණා, සුරාව පානය කළා. එහෙනම් ජීවිත කාලය පුරාවටම අපි කරලා තින්නේ මොකද්ද? මේ සුරාමරේ කියන සික්කාපදයේ කඩන එක අනන්ත අප්‍රමාණ අපේ චරිතවල මේ අඩුපාඩු නැද්ද? මම ඊටව ගොඩාක් කට්ටියට වඩා සිල්වත් කියලා ඒ එහෙම ඉතලා ජීවත් වෙනකොට ඒ ඉතුවක්කාරකම මත් වෙලා නැද්ද? Tamange වස්සඩිකම ඒ වැඩිහිටිකමට මත් වෙලා අපි කටයුතු කරන්නේ නැද්ද? අනිත් අයට වඩා විනය දන්නවයි කියලා ඒ දැනුමට අපි මත් වෙන්නේ නැද්ද? අනිත් අයට වඩා අපිට වත්කම් තියනවා කියලා අපි මත් වෙන්නේ නැද්ද? අනිත් අයට වඩා ලස්සන කුටියක් මට තියනවා කියලා මත් වෙන්නේ නැද්ද? අනිත් අයට වඩා කඩ සිවුරක් තියනවා 45000ක් වටිනවායි කියලා ඒ වටිනා සිවුරු වලින් අපි මත් වෙන්නේ නැද්ද? මේ විදිහට කායික ස්පර්ශය නිසා අනන්ත අප්‍රමාණ අපි මත් වුණා. එහෙනම් මේ විතරක් නෙමෙයි මේ කන්ති පාරමිතා වඩන භාවනා යෝගියාගේ භාවනාව වැඩෙන්නේ නැත්තේ නිතරම අවිද්‍යාව පීඩන නිසා අසීය තියෙන නිසා එහෙනම් මේකට හේතුව කුමක්ද කියලා බලනකොට සිටිවිලි වලිනොත් මත් වෙනවා මනක් ගල්පිත ලෝකා දාගෙන පැය ගණන් මෙනෙහි කරන්නේ නැද්ද අපට ඇති වැවකුත් නැහැ. අපට ඇති වෙලකුත් නැහැ. නමුත් වැව පිරලා වතුර වාන් දානවා. වෙල සම්පූර්ණම ආහන විදියට එක එක ಜಾති බීජ වපුරන විදියට නිකන් පැය ගණන් මතක් කරගෙන එimhe මනක්කල්පිත ලෝකේ ජීවත් වෙන්නේ නැද්ද? එහෙනම් මනෝ සංචේත වලින් අපි මත් වෙලා අසවලාගෙන් පලි ගන්න මේ විදිහට අසවලාට පාඩම් උගන්වන්නේ මේ විදිහට කියලා වාඩි වෙලා වෛරයෙන් අපි කල්පනා කරනකොට පැය ගාණක් මැනේ කරනකොට සිටිවිලි වලින් වෛරය මත් වෙලා නැද්ද විවිධ කාන්තාවෝ මතක් කරගෙන ඒ කාන්තාවෝ එක රාගෙන් ඇසිරෙනකොට ඒ කාන්තාව පිළිබඳ තෘෂ්ණාවෙන් දේවල් කල්පනා කරනකොට සිටිවිලි වලින් රාගෙන් මත් වෙලා නැද්ද තෘෂ්ණාවෙන් මත් වෙලා නැද්ද එහෙනම් චෛතසික වලින් තනන්ත අප්‍රමාණ අපි මත් වුණා මත් වීම ප්‍රගුණ කළා එහෙනම් පංච පාරමිතා වඩන භාවනා යෝගීන් සෑම කෙනාම දැනගන්නවා Tamange චරිතය තුළ මේ මත්වීම තියෙනවා ඒ නිසා මෝහය අට ගන්නවා ඒ නිසා තමයි මේ කමඨානක් එක ඉරියව්වක වඩන්න බැරි ඒ ප්‍රාර්ථනා කරන කිසිම දෙයක් එක කල්පනාවක පවතින්නේ නැත්තේ අරමුණක සිට පීඩන්නේ නැත්තේ ජීවිත කාලෙම මගේ සිට විසිරෙන්නේ අවිද්‍යාවෙන් නැතිවෙච්ච ආයතන මා සතුව තියෙන නිසා එන සෑම මොහොතක් ගානේ අපගේ සිතිවිලි පිළිබඳව අපි කල්පනා වෙන්න ඕනේ අපේ ආයතන පිළිබඳ අපි කල්පනා වෙන්නට ඕනේ. අපගේ දුර්වලකම් අපි තේරුම් ගන්නට ඕනේ. අසකන දිවනාසය සමසිත කියන ආයතන හය තුලින්ම අපි සුරාව පානය කරනවා. අපි මත්වීම ප්‍රගුණ කරනවා. මෝහය වැඩෙනවා. අවිද්‍යාවෙන් ආයතන ටික නිර්මාණය වෙනවා. ඒ නිසා අපි තුළ තව තවත් අසීය ප්‍රගුණ වෙලා අවිද්‍යාවෙන් අපි මත් වෙලා නැවත නැවත සසරට යන්න ඉපදීමට හේතු හදා ගන්නවා. එනනම් මේ කමඨාන ශ්‍රවණය කරන තාපසවරු සියලුම දෙන අදිස්ථාන කරගන්න මේ මොහොතේ ඉඳලා අපි ඇස කන දිව නාසය සමසිතෙන් අපි සුරාව පානය කරන්න මෝහය හදන්න අවිද්‍යාවෙන් ආයතන හදන්න මේ මොහොතේ ඉඳලා අපි මේ කමඨාන ප්‍රගුණ කරමු මේ මොහොතේ ඉඳලා මේ මේ පාරමිතාව හරියට වඩමු. අන්ති පාරමිතාව තුළින් මජ්ජපමා දට්ඨානා වේරමණී කියන සිකාපදය සමාදන් වෙමු. එහෙනම් මේ තප්පරේ ඉඳලා මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගනිමු. මේ අවවාදයේ ප්‍රඥාව දැනුම අපේ සිතේ තන්පත් කරගනිමු. නිතර නිතර මෙනෙහි කරමු. කිසිම මොහතක අසකන දිවන ආසේ සමසිතෙන් මත් නොවෙන්නට වග බලා ගනිමු. කිසිම මොහතක අසකන දිවන ආසේ සමසිතෙන් අවිද්‍යාව කියන ආයතන නිර්මාණය නොවෙන්නට වග බලා ගනිමු. සෑම මොහොතක් වලම විද්‍යාවෙන් ආයතන නිර්මාණය කරමු. සෑම තප්පරයක් ගන්න 100 ජීවත් වෙන්න මේ පාරමිතා කරමු. එහෙනම් මේ ධර්ම දේශනාව කමඨාන ඔතක සිතට ධාරණය කරගෙන නිතර නිතර මනේ කරලා වඩලා මේ මොහොතේ ඉඳලා කන්ති පාරමිතාව තුළින් සුරාමීරේ මධ්‍යපමා දක්ඨානා වේරමණී කියන සික්ඛාපදේ ආරක්ෂා කරලා ඒ තුළින් ප්‍රඥාව පාල කරගෙන ආයතන හයම සීලෙන් යුතුව එහෙම නැත්නම් සීයෙන් යුතුව එහෙම නැත්නම් විද්‍යාවෙන් යුතුව කටයුතු කරන ආයතන බවට පත් කරගෙන ඒ තුළින් මාර්ගඵල නිවන් අවබෝධ කරගනිමු. එනම් මේ කමඨාන ධර්ම දේශනාව ඒකාන්ත වශයෙන්ම රාත්බෝධයෙන් පිරිනිවන් පාන්න අපගේ ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරන කමඨාන කවාදයක් අනුශාසනා වේවා කියලා සාදුකාරයක් වෙන්නේ. සියලු දෙනාටම දරුවන් සරණයි